විසින් අවබෝධ කරගත්තා වූ ඒ ධර්මය කුමක් සඳහාද පවතින්නේ කියලා උන්වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති ඒකේ තේරුම මොකද්ද ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මය බුද්ධත්වය ලබා ගැනීම සඳහාම දේශනා කළ යුතුයි සෝ භගවා බුද්ධෝ ඒ භාගතුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා අපිට ධර්ම දේශනා කරනවා කියන අදහසයි එතන තේරුම. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. යම්කිසි දේශකයාණන් වහන්සේ කෙනෙක් බුද්ධානුමතයට අනුව ධර්ම දේශනාවක් කරනවා නම් ඒක පැහැදිලිවම සසර කතර ඈතර වීම සඳහා මේ සසරෙන් ඈතර වීම සඳහාම ඉලක්ක කරගත්තා වූ ධර්මයක්ම වෙන්න ඕනේ. එතනදී බුදු පියාණන් වහන්සේ අපිට මතක් කළේ ධර්මයක් දේශනා කරනවා නම් ඒ දේශනාව සසරෙන් ඈතර වීම සඳහා අවශ්‍ය කරන්නා වූ ගුණ ධර්මයන් මේ සදහැවතුන් තුල ඇති කර දීම සඳහා ඒ දේශනාව පවත්වන්න කියන එකයි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති සනසුනා වූ ඒ භාගතුන් වහන්සේ අපිටත් සනසීම සඳහා ධර්ම දේශනා කරනවාය එහෙනම් දේශකයාණන් වහන්සේත් මේ සදහත් කුල පුත්‍රයන්ගේ නිවීම සඳහා මේ ලෝක වශයෙන් නිවීමත් පරලෝක වශයෙන් නිවීමත් ඇති කර දීම සඳහා ධර්ම දේශනා කළ යුතුයි. මෙන්න මේ විදිහට තමයි ධර්ම දේශනා කරන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මතක් කරලා දුන්නේ. එතකොට ධර්මයක් දේශනා කරනවා කියන එකේ පැහැදිලි අදහස එතෙන්දී උන්වහන්සේ මතක් කළා සීලෝම දේශකයන්න් වහන්සේ මේ ධර්මයේ අහන අයගේ සිට ධර්මයේ සඳහා යොමු කිරීමක් තමයි මුලින්ම ආරම්භයේදී මතක් කරලා දෙන්නේ. තවත් තැනකදී මෙහෙම සටහනක් තියෙනවා ධර්මයේ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ වේසාරජ්‍යප්පච්චෝ අපරප්පච්චෝ සත්තු ශාසනේ ওই විදිහට තමයි මේ ධර්මයේ ಗುಣ ඒ දේශනා පාළුව සටහන් වෙන්නේ. පත්ත ධම්මෝ කියලා කියන්නේ බුදු බණට පත්විය යුතු කෙනෙක්ම වෙන්න ඕනේ. පත්ත ධම්මෝ කියලා කියන්නේ මහා සාගරයක් නම් මේ ධර්ම සාගරයේ මැදට මේ ශ්‍රාවකයා ගිහිලා දාන්න ඕනේ. එතකොට මේ සාගරයට දැම්මහම එයා මැරෙන්නේ නැහැ පිරිනුවම් පානවා. ඒක තමයි ස්වභාවය. පත්ත ධම්මෝ විදිත ධම්මෝ කියලා කියන්නේ ධර්මයේ අත්දකින්නෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මුල මැද අග ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ සාත්තං සබ්යඤ්ඤණං කේවල පරිපුන්නං ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ ඒ දේශනාව මුල මැද අග පිරිසිදු සිත පහදවන්නා වූ ධර්මයක්ම දේශනා කරන්න කියලයි ඒ දේශනාවේ මතක් කරලා දීලා තියෙන්නේ. පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල ධම්මෝ චින්න විචිකිච්ඡෝ චින්න විචිකිච්ඡෝ කියලා කියන්නේ සැකයෙන් එතර වෙන්න ඕන ඒ ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය පරිසම්පාදය නව ලෝකෝත්තර ධර්මයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන සැකයක් තියෙනවා නම් ආන්ගේ සැකය ධර්ම දේශනාවක් මාර්ගයෙන් නැති කරන විදිහට ධර්ම දේශනා කරන්න ඕනේ. ඒක තමයි ධර්මදේශකයන් වහන්සේලාගේ යුතුයකම දක්ෂතාවය වෙන්න ඕන. තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ බුදුබණ කෙසේද කෙසේද කියලා අවුල් වියවුල් නැත්තේක් බවට පත් වෙන්න ඕන මේ ගුණයක් ඇති වෙන්නේ සද්ධර්මයේ ඇසීමෙන්මයි චින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පච්චෝ අපරප්පච්චෝ සත්තු ශාසනේ එතකොට විසරද බවට පත් වෙනවා. කුමක් ගැන විසරද භාවයේද? ධර්මයේ ගැන. අපරප්පච්චය සත්තු ශාසනයේ මෙන්න මේ ಗುಣධර්ම ඇති වෙන්න ඇති වෙන්න ශ්‍රාවකයා සම්බුද්ධ ශාසනයේ අචල ප්‍රසාදයක් ඇති ශ්‍රාවකේ බවට පත් වෙනවා. ওই ධහමේ සඳහන් වෙනවා සෝතාපට්ටි අංගවලදී බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය ධම්මේ අවිච්ඡප්පසාදය සංඝේ අවිච්ඡප්පසාදය අරිය කන්ත සීලේ සෝතාපට්ටි අංග දේශනා කරන අවස්ථාවේදී මෙන්න මේ ගුණ ධර්ම හතර යම් කිසි ශ්‍රාවකයෙක් තුල විද්‍යමාන වෙනවා නම් එයා සෝතාපන්නෙක් කියලා බුදුහාමුදුරුව මතක් කළා සෝතාපට්ටි සංයුතියේදී එහෙනම් මෙන්න මේ ගුණ ධර්ම හතර බුද්ධේ අවිච්ඡප්පසාදේ කියලා කියන්නේ බුදු ගුණ දැන පැහැදීම. බුදු ගුණ දැන පැහැදීම. මේ දැන පැහැදීම ඇති කරගන්න හැකියාව තියෙන්නේ පීතෘ ධර්මයක් ශ්‍රවණය කිරීමෙන්මයි. ධම්මේ අවිච්ඡප්පසාදේ ධර්මයේ දැන පැහැදීම. එහෙනම් දැන පැහැදීම ඇති වෙන්නේ සද්ධර්මයේ පිවිතුරු නිර්වෘල් ධර්මයක් ඇසීමෙන්මයි සංගේ අවිච්ඡ ප්‍රසාදය තුනුරුවන් කෙරෙහි ආරි මහා සංඝරත්නයේ විසී දැන පැහැදීම ඇති වෙනවා. අරියකන්ත සීලය කියන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන්නා වූ සීලය. ඒ සීලයට කියන්නේ ලෝකෝත්තර සීලය, උත්තම සීලය, අදි සීලය, අරිකාන්ත සීලය, පාරමිතා සීලය, කෝටිය සංවර සීලය, අදි සීලය මෙන්න මේ සීලේ ගුණධර්මයන්ගෙන් පෝෂණය වුණා වූ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා අර ශ්‍රී සද්ධර්මය මුල මැද අග පැහැදිලිව දේශනා කළොත් මෙතෙන්දී අපි මතක් කළේ මේ ධර්මය අසංඥා වූ ශ්‍රාවකයාගේ ධර්මයට මේ සිත නැඹුරු කිරීම සඳහායි. එතකොට ධර්මයක් ඇසීමෙන් මේ ශ්‍රාවකයාට ලැබෙන්නා වූ ඵල ධර්ම සමූහයක් තමයි මතක් කළේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කරනවා අර මුලින් සඳහන් කළ විදිහට තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති ඔය විදිහට මෙන්න මේ ಗುಣධර්ම ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරනා වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රාවකයා විසින් දේශනා කරන්න ඕනේ. දේශනාවේදී අපිට නිතරම දකින්න පුළුවන් අවස්ථාවක් තමයි බුදු පියාණන් වහන්සේ ওই ටික නිපාතයේදී දේශනා කළා තිනවා මේ ලෝකේ පහළ වෙන්නා වූ පුද්ගලයෝ තුන් දෙනෙක් ඊටාම දුර්ලභයි කියලා. දුර්ලභෝ ලෝකස්මින් සම්මා සම්බුද්ධෝ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින්. බුදු පියාණන් වහන්සේ මතක් කරනවා සම්බුදු පියාණන් වහන්සේලා ලෝකයට පහළ වීමත් ඊටාම දුර්ලභයි. තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශේන පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි තථාගතයන් වහන්සේලා විසින් දේශනා කරන ලද්දා වූ ධර්ම විනය දේශනා කරන්නා වූ ධර්ම විනය ඒක ඒ හැටියෙන්ම දේශනා කරන්නා වූ ආර්යයන් වහන්සේලා බොහොම දුර්ලභයි කියලා එතකොට සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වීමත් දුර්ලභයි තථාගත ධර්මයේ පැහැදිලිව, නිර්වුල්ව අවබෝධය ලබා දීම සඳහා දේශනා කරන්නා වූ ශ්‍රාවකයන් වහන්සේලාත් බොහොම දුර්ලභයි කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරනවා. ඊළඟ කරුණ තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මෙතන කතඤ්ඤෝ කියලා කියන්නේ ওই සාමාන්‍ය දේශනාවලදී අපි අහනවා කළ ගුණ දන්නා වූ සත්පුරුෂයෝ ලෝකේ පහළ වීම දුර්ලභයි කියන අදහස් තමයි බොහෝ විට ඒ දේශනාවලදී අපිට අහන්න හම් වෙන්නේ. මෙතනදී බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? කතඤ්ඤෝ කියලා කියන්නේ මේ ලෝකය ගැන දැනගත්තා වූ අය. කත කියන්නේ ලෝකය. කතඤ්ඤෝ කියන්නේ එහි යථාර්ථය. ලෝකය කියන්නේ මේ බඹයක් පමණ වූ සිත සහකයි තමයි බුද්ධානුමත ලෝකය. මේක සංකතයක්. මේ සංකත වුණා වූ ලෝකය ගැන දැනගන්න ඕන. ඒ දැනගත්තොත් තමයි ලෝකයෙන් අපිට එතර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ තිදි මතක් කළේ මොකද්ද? කතඤ්ඤෝ කියලා කියන්නේ ලෝකය ගැන දැනගත්තා වූ උත්මයා කියන එකයි. කවුද මේ උත්මයා? රහතන් වහන්සේ. වෙන කෙනෙක් නෙවෙයි. කට වේදී කියන්නේ එහි තවත් අදහසක් දීලා තියෙනවා කට වේදී කියන්නේ ඒකමයි රහතන් වහන්සේ කියන අදහසයි. එහෙනම් මේ ලෝකයේ පහළ වෙන්නා වූ ඊටාම දුර්ලභ උත්මයෝ කවුද රහතන් වහන්සේලා. දැන් පැහැදිලිනේ. එහෙනම් මෙන්න මේ ධර්මතා තුන පිටිනිපාතයේදී අපිට උන්වහන්සේ පැහැදිලි කරනවා සම්බුදුවරුන් ලෝකේ පහළ වීමත් දුර්ලභයි ඊළඟට සද්ධර්මය පැහැදිලිව, නිර්වුල්ව මුල මැද අග ගැටෙන්නේ නැති විදිහට ශ්‍රාවකයාගේ අභිවෘද්ධිය සඳහා එලෝ දිනුවත් මෙලෝ දිනුවත් දෙලෝ දිනුව සඳහා දේශනා කරන්නා වූ ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශකයන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි. අනිත් එක රහතන් වහන්සේලා ලෝකේ පහළවීම දුර්ලභයි. මේව මතක් කරේ කුමක් සඳහාද? අපි නිතරම ඉලක්ක කරගත යුතු දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ අපිට දායාද දෙකක් දීලා තියෙනවා. ඒ දායාද දෙක මොකද්ද? ධර්ම දායාදයයි ආමිෂ දායාදයයි. එහිදී උන්වහන්සේ දරුවන් වන්නා වූ අපිට තමයි මේ දායාද දීලා පිරිනවම් පෑවේ. මේ ලෝකෙන් සමුගත්තේ. ඒ දින අවස්ථාවේදී මතක් කළා ධම්ම දායාදා විච්ඡේවේ භවත මා ආමිෂ දායාදා දරුවනේ ධර්මයේම දායාද කරගන්න ආමිෂයේ දායාද කරගන්න එපා. එතෙන්දී පැහැදිලි කලේ කුමක්ද? මේ සමාජය තුල බෞද්ධ සමාජය තුල ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා. අර ආමිෂයෙන් අපිට ඇති ප්‍රයෝජනේ කුමක්ද? සුගතිගාමී වීම සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපාදන එතෙන්දී ලබා දෙනවා. පැහැදිලිවම නිවන් දැකීමට අවශ්‍ය කරන්නා වූ හොඳ තැනක අපි උත්පත්ති ලබන්න ඕන. නිවන් දැකීමට සුසු ස්ථානයක සුගතියක උත්පත්ති ලබන්න ඕන. මේ සුගති වලින් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ධර්මයේ අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති උත්තරම ස්ථානය තමයි මනුෂ්‍යාත්ම භාවය. මේක සුගතියක්. ඒ සප්ත ස්වර්ගයේ ඉහළම තැන තමයි අපි දැන් ජීවත් වෙන්නේ. දුර්ලභංච මනසත්තං කියලා බුදුහාඳුර මතක් කළේ ඒකයි. එතකොට මේ සුගතිගාමි වෙලා හොඳ තැනක උත්පත්ති ලැබලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ශ්‍රී සද්ධර්මයේ පැහැදිලිව නිර්වෘල්ව තියෙන කාලයක උත්පත්ති ලබන්නත් ඕන මනුෂ්‍යාත්ම භාවය ලැබුවා කියලා ධර්මයේ නැත්තම් ඒ මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජන නැහැ ඊළඟට සන සම්පත්තිය තියෙන්න ඕන. ඊළඟට ආර්යයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සිටින්න ඕන. මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදෙන්න ඕන. ඊළඟට ප්‍රත්‍යන්ත ජනපදයක නොව ධර්මයේ ඇසීමට සූ ස්ථානයක උත්පත්ති ලබන්න ඕන. ওই ආදී විදිහට සන සම්පත්තියේ කරුණු බොහොමයක් මේ දේශනාවලදී අපිට අහන්න හම්බ වෙනවා. මෙන්න මේ සම්පත්තික අපිට ලැබෙන්නේ නිකම්ම නෙවෙයි අපි කළා වූ පින්වල මහිමේ. ඒ නිසා බුදුහාම දේශනා කළා තියෙනවා පබ්බජිත්තස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි මනුෂ්‍ය භූතස්සපි ඔය ආදී වශයෙන් ගීයටත් පැවිද්දටත් දෙවියන්ටත් යක්ෂයන්ටත් භූතයන්ටත් හැම කෙනාටම පිනකින් දේ අවශ්‍යයි. එතනදී අපි මතක් කළේ කුමක්ද? අර ආමිෂ දායාදී සම්බන්ධයෙන්. එතකොට බුදු පියාණන් වහන්සේ මේ ආමිෂයේ වඩන හැටි ආමිෂ පූජාව පවත්වන හැටි බුද්ධි මුතුන්ට පැහැදිලිව දේශනා කළා. නමුත් මේක දිගටම පවත්වාගෙන යන්න එපා කියලා තමයි බුදුහාමුදුරු මතක් කළේ. ඒ ආමිෂ පූජාවෙන් නිවන් දකින්න බෑ. සුගතිගාමී වීමේ හැකියාව ඇති වෙනවා. දැන් අපිට මෙන්න මේ සම්පත් ලැබිලා තියෙනවා. මේ සුගතියකට ආවා වූ අපිට ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් භාවය කියනා වූ මේ සම්පත් අපිට ලැබිලා තියෙනවා. මේ සම්පත් පහ අපිට නිකන් ලැබුණේ නැහැ. අපි පෙර භවයේදී පින්කම් කරපු නිසා තමයි මේ සම්පත් පහ අපිට ලැබිලා තියෙන්නේ. අපි මේව වටහා ගන්න ඕනේ. දැන් මේව උපනිශ්‍රේ කරගෙන අපි මොකද කරන්න ඕනේ? ආරි මාර්ගය වඩන්න ඕනේ. ආන්නේ තමයි ප්‍රතිපත්ති පූජාවට යන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් මේ පින්වුතුන්ගේ අවධානය මේ සද්ධර්ම දේශනාවට යොමු කිරීම සඳහා තමයි මෙන්න මේ පැතිකඩ දික පොඩ්ඩක් මතක් කරේ. අද දේශනාවේදී මේ පින්වුතුන්ට මම මතක් කළා සී සම්බුද්ධ පාඨයක්. ඒකේ තේරුම මොකද්ද? යෝ වේ වස්ස සතං ජීවේ අපස්සං උදේයව්‍යං ඒකාං ජීවිතං සේයෝ පස්සතු උදේයව්‍යං බුදු පියාණන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් අවුරුදු 100ක් මේ උදේ වය කියන එක උදේ කියන්නේ ඇතිවීම වය කියන්නේ නැතිවීම උදේ කියන්නේ හට ගැනීම වය කියන්නේ නැතිවීම ඇතිවීම නැතිවීම මේ දෙකටම කියනා වූ වචනේ තමයි අනිත්‍යතාවය උදේ වය කියන එකේ තේරුම මොකද්ද ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි කියන අදහසයි එතකොට යම් කිසි කෙනෙක් අනිත්‍යානු දර්ශනය ගැන යථාර්ථය දකින්නේ නැත්නම් ඒ අය ජීවත් වෙන්නේ නිතරම ලෝකයේ තුල මේ සංකත ලෝකයේ තුල නිට්ටයයි කියලා දකින්නේ. එහෙනම් මේ සංකත ලෝකයේ තුල ඒ අය දකින්නේම කුමක් කියලාද නිට්ටයයි කියලා. එතකොට යම් කිසි කෙනෙක් නිට්ටයයි කියලා මේ ලෝකයේ තුල හැම දෙයක්ම මේ සංකට්ඨ ධර්මයන් හැම දෙයක්ම නිට්ටයයි සපයි ආත්මයි කියලා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ නෑ අවුරුදු 100ක් නිට්ටයයි සපයි ආත්මයි කියලා මේ සංකත ලෝක ධර්මයන් තමාගේ වසඟයට පත් කර ගැනීමට උත්සාහ කරනවා නම් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ නෑ කියලා තමයි බුදුහාඳුර මතක් කළේ යෝ වේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සේයෝ පස්සතු උදව්‍යං එක මොහොතක් එක මොහොතක් එහෙනම් අවුරුදු 100ක් නෙවෙයි එක මොහොතක් සත්‍ය අවබෝධය තුල ජීවත් වෙනවා නම් අවුරුදු 100 ජීවත් වෙනවට වැඩිය ඊටාත්ම ශ්‍රේෂ්ඨයි කියලා තමයි බුදුහාඳුර මතක් කළේ. දැන් මෙතන අපි දැනගන්න ඕනේ මේ ධර්ම විවරණයෙන් මොකද්ද උන්වහන්සේ ශ්‍රාවකයාට ඒත්තු ගැන්වේ කියලා. ධර්ම විවරණේ. එතකොට මෙතනදී තියෙන්නේ මේ අනිත්‍ය දර්ශනය පිළිබඳ පැහැදිලි දේශනාවක්. මේ ලෝකයේ සකස් වීම ගැන අපි පොඩ්ඩක් මතක් කරගමු. මේ ලෝකය කියන්නේ සංකටයක්. අර මුල දේශනාවේදීත් මතක් කළා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මී කියලා. කත කියන්නේ ලෝකය ඒ ලෝකය ගැන දැනගත්තා වූ පුද්ගලයෝ රහතන් වහන්සේලා පරිපූර්ණ ලෝකය ගැන දැනගත්තා වූ උත්මයෝ බොහොම ලෝකේ දුර්ලභයි. එතකොට මෙතනදී කියන්නේ මේ ලෝකය කියන්නේ සංකතයක්. ලෝකය කියන්නේම සංකතයක්. මේ අපිට පේන්න තියෙන විද්‍යමාන වෙන්න තියෙනා වූ ඇසට කනට නාසයට දිවට කයට මනට මේ සත්‍ය සම්බන්ධයෙන් තියෙනා වූ මේ ගුරුසු කයත් මේකට සම්බන්ධ වෙලා තියෙනා වූ ආයතන හයත් පරිබාහිර ලෝකයෙන් මේ ආයතන වලට සම්බන්ධ වෙන්නා වූ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේ හැම දෙයක්ම සංකත දෙයක්. මේ සකස් වීම බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ධාතු හයක සංකලනයක් කියලා. ධාතු හයක සංකලනයක්. මොනවාද මේ ධාතු හය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. මේවට දහමේදී මතක් කරන්නේ සුද්ධ ධර්ම කියලා. දහමේදී හඳුන්වන්නේ මෙන්න මේ ශක්ති හයට සුද්ධ ධර්ම කියලා. තවත් අවස්ථාවකදී දේශනා කරන ධාතු කියලා. එතකොට ශක්ති කියන නමත් යෙදিলা තියෙනවා. ශක්තිය කිව්වත් එකයි, ධාතු කිව්වත් එකයි, සුද්ධ ධර්ම කිව්වත් එකයි. හතක් නෑ, හයයි තියෙන්නේ, පහක් නෑ, හයමයි තියෙන්නේ. එතකොට මේවයි ස්වභාවය අපි ධර්මානුකූලව අවබෝධ කරගන්න ඕන. මේ සංකත වුණා වූ ලෝකයක් කියලා අපිට විද්‍යමාන වෙන්නා වූ මේ භෞතික ලෝකයේ ස්වභාවය දැනගන්න නම් මෙන්න මේ ධාතු මනසිකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට දැන් මතක් කළා ධාතු හයක් නිතරම මේ පින්වුතුන් ධර්ම දේශනා කරනකොට මේවා අහනවා. මේ සුද්ධ ධර්මවලට ධාතු වලට ශක්ති වලට ශක්තියක් ලැබිලා තියෙන්නේ කුමක් නිසාද චලනයේ නිසා ඕනම දෙයකට ඕනම අවස්ථාවක ශක්තියක් ගැන කතා කරනවා නම් එතන චලනයක් තියෙන්න ඕනේ චලනය කියන්නේ කුමක්ද ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන අදහසයි ඇති වෙනවා නැති වෙනවා උදය වය උදේ වය. ඇති බවට කියනවා උදේ කියලා නැති වෙනවට කියනවා වය කියලා. එතකොට මේ උදේ වය කියන්නේ ඇති වෙනව නැති වෙනවා කියන්නේ ඒ මේ දෙකේම ක්ෂය වීමක් තියෙනවා. ඇති බවක් ක්ෂය වෙනවා නැති බවක් ක්ෂය වෙනවා. ඇති බව නැති වෙනවා කියලා කියන්නේ නැති වෙනවා කියන එකයි නැති බව නැති වෙනවා කියන්නේ ඇති වෙනවා කියන එකයි. එතකොට ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි හේතුව ඇති බවත් නැති වෙනවා නැති බවත් නැති වෙනවා මෙන්න මේකට තමයි දුක කියලා කියන්නේ දු කියන්නේ දෙක ක කියන්නේ ක්ෂය වීම මොකද්ද දෙක ඇති බව හා නැති බව ක කියලා කියන්නේ ක්ෂය වීම මෙන්න මේ දෙකේ ක්ෂය වීම තමයි දුක කියලා කියන්නේ එතකොට පැහැදිලි එහෙනම් ඇති බවත් නැති වෙනවා නැති බවත් නැති වෙනවා මෙන්න මේ මේකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. මේක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය නිසා වේගය නිසා තමයි යම් කිසි සුද්ධ ධර්මයකට ශක්තියක් ලැබිලා තියෙන්නේ. සුද්ධ ධර්ම හයක් මේ සුද්ධ ධර්ම වලට ශක්තිය ඇතිලා තියෙන්නේ කුමන්සාද? මෙන්න මේ වේගය නිසා, චලනය නිසා. ඉතින් මේ අනිත්‍යතාවය හඳුන්වා දීම සඳහා ධර්මයේ බොහෝ වචන තියෙනවා. පරයාය වචන කියලා කියන්නේ ඒ වචනය විග්‍රහ කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ වචන සමූහයක්. අනිත්‍යයි කියලා කියන්නේ ඇති වෙනව නැති වෙනව. පරයාය වචනේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව. එතකොට තව අවස්ථාවෙදී සඳහන් වෙනවා අනිත්‍යයි කියන්නේ වේගයක්. අනිත්‍යයි කියන්නේ චලනයක්. අනිත්‍යයි කියන්නේ සත්‍යයක්. අනිත්‍යයි කියන්නේ උදේවය. අනිත්‍යයි කියන්නේ ප්‍රවර්තනයක්. අනිත්‍යයි කියන්නේ පවත්තති. අනිත්‍යයි කියන්නේ පවතිනවා. අනිත්‍යයි කියන්නේ බලයක්. අනිත්‍යයි කියන්නේ වේගයක්. මෙන්න මේ විදිහට එකම අනිත්‍යතාවය කියනා වූ මෙන්න මේ ලෝකයේ එකම ඇත්ත. ලෝකයේ සත්‍ය දෙකක් නැහැ. එකම ඇත්තයි තියෙන්නේ ඒකං සත්‍යං න ဒ ුතිය මත්තේ ලෝකයේ තියෙන එකම ඇත්තයි මොකද්ද මේ අනිත්‍යතාවය මෙන්න මේ අනිත්‍යතාවය හඳුන්වා දීම සඳහා දැන් මම මුලින් මේ පින්වත්තුන්ට පැහැදිලි කළා පරයාය වචන සමූහයක් එතකොට මේ හැම පරයාය වචනයකින්ම අදහස් කරන්නේ එකම තේරුමයි මොකද්ද මෙන්න මේ සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයේ හේවත් අනිත්‍යතාවයේ චලනයමයි. එතකොට දැන් ශක්ති හයක් මතක් කළා පඨවි කියලා කියන්නේ ධාතුවක් ශක්තියක් මේකට ශක්තිය ඇතිලා තියෙන්නේ කුමනසාද චලන නිසා. අපි ඒ නිසා එතෙන්දි මතක් කරනවා තද ස්වභාවයේ ඇත්තා වූ ශක්තිය කියලා. තද ස්වභාවයේ ඇත්තා වූ ශක්තිය. පඨවි ආපෝ කියන්නේ වැගිරෙන ස්වභාවයේ ඇත්තා වූ ශක්තිය තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවයේ ඇත්තා වූ ශක්තිය වායෝ කියන්නේ හමායන ස්වභාවයේ ඇත්තා වූ ශක්තිය මේ ශක්ති හතර කවදාකවත් වෙන් කරන්නත් බෑ වෙන් වෙන්නෙත් නෑ මෙන්න මේ ශක්ති හතර ඒක රාශියන අවස්ථාවේදී වෙන් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් නිතරම එකට ඒක රාශී වෙලාමයි ප්‍රවර්තනය වෙන්නේ චලනය වෙන්නේ මේ අවස්ථාවකදී අපි මතක් කරනවා භූතයෝ කියලා සතර මහා භූතයෝ කියන්නේ ඕකයි ඒකේ සඳහන් වෙනවා දහමේ රූප කියන්නේත් ඒකම තමයි සතර මහා භූතයන්ගේ සංකලණයෙන් විද්‍යමාන වන්නා වූ ඒවට කියනවා රූප කියලා එතකොට මේ ලෝකය ගැන කතා කරනකොට එකම එක රූපස්කන්ධය තියෙන්නේ එකම එක රූපස්කන්ධයයි තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ මුලින්ම තියෙනා වූ ස්කන්ධය තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධය ස්වභාවයේ අනුව එක එක හැඩතල අනුව අපි ඒවලට සම්මුති නාමයන් දීලා තියෙනවා. එක එක ස්වභාව අනුව මේ රූපස්කන්ධයේ ස්වභාවයේ අනුව ඒවලට නම් දාලා තියෙනවා. දැන් මේ මං ඉඳගෙන ඉන්නා වූ පුටුවට කියන්නේ රූපයක්. ඉතින් අපේ මුතුන් මිත්තෝ මේ රූපයට නමක් තිබ්බා පුතුව කියලා. එතකොට පුතුව කියන්නේ මොකද්ද? සම්මුති නාමය. පරමාර්ථ වශයෙන් මෙතෙන්දී අපි සඳහන් කරන්නේ මොකද්ද? රූපයක් කියන එකයි. ඒ විදිහට මේ පොළව මත තමයි මේ පුටුවක් තියෙන්නේ. එතකොට පොළව කියන්නේ පෘථිවිය පෘථිවිය කියන සාමාන්‍යයෙන් පඨවි ධාතුව වැඩිපුර ගත්තා වූ ඒ නාමය හඳුන්වා දීම සඳහා මහා පොළොව පෘථිවි කියන නම යොදලා තිනවා. එහෙනම් මහා පොළොවත් ඒකට කියන්නේ සම්මුති නාමය. ඕකේ ධර්මයේ පැත්තෙන් ගන්නවා නම් සම්මුති නාමයේ අයින් කළාම පරමාර්ථ වශයෙන් කියනවා නම් රූපයක් පමණයි. දැන් පැහැදිලිනේ. එතකොට මහා පොළොව උඩ තියෙනා වූ මේ පුතුවත් රූපයක්, මහා පොළොවත් රූපයක්. ඒක උඩ මේ තියෙනා වූ කයත් රූපයක්. කය කියන්නේ රූපයක්. මේකේ දෙතිස් රූපයක් තියෙනවා. ඒ දෙතිස් රූපයේ මේ පින්වුතුන් අහලා තිනවා කේස්ලොම්, නියදත්, හැම මස්නහර, ඇටකටු, ඇටමිදුළු, වහුගඩු, අක්මාව, පිත්තාශය ආදී 32ක් ඒක රාශිය වුණ අවස්ථාවකදී එක නමක් දැම්මා මොකක් කියලාද? කය කියලා. එතකොට මේ කය කියන නමත් මේ දෙතිස් රූප වලට දීලා තියෙනා වූ සම්මුති නාමත් මේ මහ පොළොවට දීලා තියෙනා වූ සම්මුති නාමයක් පුටුවට දීලා තියෙනා වූ සම්මුති නාමයක් මේ හැම තැනම තියෙනා වූ මේ බිත්තිය මේ කාපට් එක මේ ඊළඟට ඇඳ ඇතිරිලි පුට්ටු මේස ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොගෙම ඒ සම්මුති නාමයේ අයින් කළාම එකම එක නමක් දකින්න පුළුවන් ඒකට කියනවා රූපය කියලා. එහෙනම් මේ ඇසට කනට නාසයට දිවට කයට මනට ඉන්නා වූ හැම ස්කන්ධයක්ම රූපස්කන්ධයක්ම රූපයක් බව මතක තියාගන්න ඕන. දැන් ඇහැට ඉන්නේ මොකද්ද? වර්ණ රූපය. අපේ සඳහන් වෙනවා ධර්මයේ වර්ණ රූපය කියලා. එතකොට කනට ඉන්නේ රූපයක්. ඒකට කියන ශබ්ද රූපය. ඇසට කනට නාසයට එන්නේ ගන්ධ රූපය දිවට එන්නේ රස රූපය කයට එන්නේ පොට්ටබ්බ රූපය මනට එන්නේ ධම්ම රූපය එහෙනම් හැම තැනම මේ ආයතන හයට සම්බන්ධ වෙන්නේ මොකද්ද රූපස්කන්ධය එතකොට පැහැදිලි මේ රූපයක් කියන්නේ ධාතු හතරක් ධාතු හතරක් මෙන්න මේ ස්වභාවය අපි පැහැදිලි කරගන්න ඕන ධර්ම විවරණය තුලින් ධාතු මනසිකාරය තුලින් මෙන්න මේ හැම වස්තුවක්ම ධාතු හතරක සංකලනයක් ධාතුවක් කියන්නේ ශක්තියක් ශක්තියක් ඇතිවලා තියෙන කුමන්සාද චලනය නිසා චලනය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි එහෙනම් රූපයත් අනිත්‍යයි මේ හැම වස්තුවක්ම අනිත්‍යතාවයක් පමණයි එතකොට පැහැදිලි එතකොට කය සම්බන්ධයෙන් මෙන්න මේ තියෙන්නේ අපි දැනගත්තා කුමක්ද කය කියන්නේ දෙතිස් රූපයක් මේ හැම රූපයක්ම ධාතු හතරක සංකලනයක් මේ ආයතන හයක් තියෙනවා අර කයේ දෙතිස් රූපේට අමතරව ඒවට කියන්නේ අභ්‍යන්තර රූප කියලා අස කන නාසය දිව කය මන මේවලට තියෙනා උපසාද රූපේ කියලා එකක් තියෙනවා අස කන නාසය දිව කය මන කියනා වූ ආයතන වල තියෙනවා ප්‍රසාද රූපේ එකක් රූපයක් චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය, ධාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය, මනෝ ප්‍රසාදය. ඒකට කියන්නේ ප්‍රසාද රූපය. ඉතින්ින් පැහැදිලි වෙනවා හැම තැනම දාලා තියෙන්නේ රූපස්කන්ධය. ඊළඟට ඇහැට සම්බන්ධ වෙන්නේ රූපය. දැන් පැහැදිලි එහෙනම් හොඳට මතක තියාගත යුතු කාරණයක් තමයි මේ කය සම්බන්ධයෙන් තියෙනා වූ ඒ ආයතන හතරක් රූපයක් නම් ධාතු හතරක සංකලනයක් ධාතුවක් කියන්නේ ශක්තියක්. එහෙනම් ශක්තියේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. ඇහැ කියන එකත් රූපයක් නම් ධාතු හතරක සංකලනයක්. ඒ ධාතුන්ගේ ස්වභාවය කොහොමද? නිතරම වේගයක්, ප්‍රවර්තනයක්, චලනයක්. එහෙනම් ඇහැ කියන එකත් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. වේගයක්, චලනයක්. දැන් ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිව්වට ඒ අනිත්‍ය වීමට හේතුව කවුරුත් දන්නේ නැහැ. බොහෝ විට අපිට අහන්න ලැබෙනවා ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, ලෝකය අනිත්‍යයි, මේ භෞතික දේවල් අනිත්‍යයි කියලා. ඒකට හේතුව කොහොමද කියලා අහුවොත් ඒ යථාර්ථය පැහැදිලි කර දෙන්නීමේ හැකියාව බොහෝ අයට නැහැ. මෙන්න මේ නිසා තමයි ධාතු මනසිකාරයෙන් මේ ලෝකයේ වුණා වූ සංකතය මේ අපිට विद्यमान වෙන්නා වූ භෞතික ලෝකය මේ සමුත්‍යක් වශයෙන් නම් කරලා තියෙනා වූ මේ ලෝකයේ සකස් වුණ තැනට අපි හිත මෙහෙවන්න ඕනේ. ඒ හිත මෙහෙවනවා කියන්නේ ධාතු මනසිකාරය ගැන දැනගන්නවා කියන එකයි. ඒතකොට දැන් මේ පින්වත්තුන්ට පැහැදිලි මේ සම්මත ලෝකයේ තුල තියෙනා වූ හැම සංකතයක්ම ධාතු හතරක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ඒ වගේ ස්වභාවයේ නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇහැ කියන්නේ රූපයක් එහෙනම් ඒකත් අනිත්‍යතාවයක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඇහි තියෙනා ප්‍රසාද රූපයක් රූපයක් නිසා ඒකත් ධාතු හතරක සංකලනයක් ඒකේ ස්වභාවය නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි එහෙනම් ඇහැට සම්බන්ධව තිබෙනා වූ මේ ඇහි ප්‍රසාද රූපයේ තියෙනා වූ ප්‍රසාද ගතියට බාහිර ලෝකයේ තියෙනා වූ වර්ණ රූපයත් ඇදී පවතිනවා. ඒ ඇදී පවතිනා වූ ඒ වර්ණ රූපයත් අනිත්‍යතාවයක් පදනම් කරගෙන සකස් වුණා වූ ශක්ති සමූහයක ක්‍රියාකාරීත්වය. ඒකේ ස්වභාවයක් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ රූප දෙකක් ඒක රාශී වූ අවස්ථාවක් දෙකක සම්බන්ධ වීම දෙකක් සම්බන්ධ වෙනවා මොකද්ද මේ දෙක අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි එහෙනම් මේ සම්බන්ධතාවයක් එක්රාශි වීමක් ලංවීමක් සිදු වෙන්න නම් ඇති වෙන්න ඕන එක්වීමක් පස්සයක් සිදු වෙන්න නම් ඇති වුණ අවස්ථාවක තමයි යම් කිසි දෙයක් සම්බන්ධ වීමක් පස්සයක් සිදු වෙන්නේ. එතකොට මේ රූපයාගේ ස්වභාවය නිතරම රූපස්කන්ධයේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනවා ඇති වුණ අවස්ථාවකදී මේ දෙක සම්බන්ධ වෙනවා ආනෙකට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය කියන අවස්ථාවක් අපිට දකින්න පුළුවන් වෙන්නේ ධාතුන්ගේ ඇති වුණ අවස්ථාවේදී පමණයි. ආන්ගේ දෙකක් එකතු වුණ අවස්ථාවේදී පස්සේ වෙනවා දොයම් පටිච්ච විඥාන සම්භූතිය. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දෙකක් එකතු වුණු අවස්ථාවේදී විඥාන ශක්තිය හට ගන්නවා කියලා. විඥාන ශක්තිය දැන් ධාතු හයේ එක්තරා ශක්තියක්. දැන් මේ පිටුතුළු මතක් කළා ධාතු හයක් ගැන පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට විඥාන ශක්තිය. එතකොට විඥාන ශක්තිය කොතනද සකස් වෙන්නේ? සත්‍යය සම්බන්ධයෙන්. කොහොමද මේ විඥාන ශක්තිය සකස් වෙන්නේ රූප දෙකක් එකතු වුණාම මොනවාද මේ රූප අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි දැන් ආයතන හයක් ගැන කතා කළා ඒ ආයතන හයට කියන්නේ අභ්‍යන්තර රූප මේවල තියෙනවා ප්‍රසාද රූපය බාහිර ලෝකයේ තියෙනවා වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේවා නිතරම ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් නිසා නිතරම ඇදී පවතිනවා. හැබැයි ඇදී පවතින්න නම් මේ අභ්‍යන්තර රූපවල තියෙන්න ඕන ප්‍රසාද රූපය. ප්‍රසාද ගතිය තියෙන්න ඕන. දැන් ಜಾති අන්ධ කෙනෙකුට ඇහැ තියෙනවා. නමුත් මෙයාගේ ප්‍රසාද රූපේ නෑ. එහෙනම් බාහිර ලෝකයේ කොච්චර වර්ණ රූප තිබ්බත් අර ප්‍රසාද රූපය ඇදී පවතිීමේ හැකියාවක් නැහැ. එතකොට දෙකක් එකතු වෙලා විඥානය හටගන්නේ නැහැ. විඥානය කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානය හටගන්නේ නැති නිසා එයාට බලන සිත සකස් වෙන්නේ නැහැ. ಜಾති බීරෙකුට උපතින්ම බිහිරිභාවයේ ඇති කෙනෙකුට කන තියෙනවා. නමුත් මොකද්ද නැත්තේ? සෝත ප්‍රසාදේ නැහැ. බාහිර ලෝකේ ඕනතරම් ශබ්ද තිබ්බට වැඩක් නැහැ. මොකද ඒ ස්වභාව ධර්මයේ විසින් ඇදී පවතිනා වූ මේ කනේ තියෙනා වූ ප්‍රසාද රූපේ නැති නිසා අර ශබ්ද රූපේ ඇදී පවතින දෙකක් එකතු වෙලා විඥාන ශක්තිය සකස් වෙන්නේ. එතන කියන්නේ මොන විඥානයේද? සෝත විඥානය. එතකොට අහන සිත එයාට සකස් වෙන්නේ නැහැ. දැන් මල මිනියකට මේ කිසිම විඥාන ශක්තියක් සකස් වෙන්නේ නැහැ. හේතුව මොකද? මල මිනියක මේ ප්‍රසාද රූපයේ ඔක්කොගෙම විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා බාහිර ලෝකයේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප තිබ්බට ඒ මලමිනියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. චිත් සකස් වෙන්නේ නැහැ. දැන් මෙතනදී අපි සකස් කරගත්තේ කොහොමද මේ විඥාන සත්‍ය සකස් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙතනදී චක්කුංච පටිච්ච වන්නේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතෙන්දී බුදුහාමුදුරු මතක් කරන්නේ කොහොමද? චක්කුංච පටිච්ච කියලා කියන්නේ ඇහැද නිසා. චක්කුංච පටිච්චය කියන්නේ ඇහැද නිසා වන්නේච උපජ්ජති චක්කු විඥාන. එතකොට වර්ණෙහි තමයි විඥාන ශක්තිය සකස් වෙන්නේ ඇහි නෙවෙයි ඇහැ උපකරණයක් පමණයි. එතකොට මේ බාහිර ලෝකයේ තියෙන වර්ණ රූපය ඇහැට ඇදී පවතිනවත් ඕනේ. ඒ ඇහැට ඇදී පවතින්නේ ඇහැ තුළට ගින්වා ගන්නේ කොහොමද? මේ ඇහි තියෙනා ප්‍රසාද රූපේටයි. ප්‍රසාද රූපේ නැත්තම් බාහිර වර්ණ රූපේ තිබ්බට සිතක් සකස් වෙන්නේ නැහැ, විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. මෙතන හොඳට අපි අවබෝධ කරගන්න ඕනේ එහෙනම් විඥාණය කියන්නේ දැනුවත් භාවය. විඥාණය කියන්නේ ශක්තියක් කුමක් ගැන දැනුවත් වීමද? බාහිර ලෝකයේ වර්ණ රූපය ගැන දැනුවත් වීම. චක්කුංච පටිච්චය කියන්නේ ඇසද නිසා වන්නේච උප්පජ්ජති වර්ණේ හටගන්නේ වර්ණේ තමයි විඥානය හටගන්නේ ඒකට කියනවා කුමක් කියලාද චක්කු විඥානය කියලා. එතකොට ඇහැ උපකරණයක් පමණයි හටගත්තේ බාහිර වර්ණ රූපෙහි ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතකොට මෙතනදී විඥාන සත්‍ය සකස් වුණේ ඇහි නෙවෙයි වර්ණ රූපේ. නමුත් උපකාරී කරපු නිසා මේ ආයතනයට නම දාලා කියනවා චක්කු විඥානය කියලා. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන. එතකොට කනද නිසා බාහිර වර්ණ රූපේහි හටගන්නා වූ විඥානට කියනවා සෝත විඥානය කියලා. ওই විදිහට ගානංච පටිච්ච ගන්ධේච උපජ්ජති ගාන විඥාන. ජීවහාච පටිච්ච සසේච්ච uppajjati ජීවහා විඥානං කායංච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං මනෝච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං ඔන්න ඔය විදිහට ඊ타ත්ම පැහැදිලිව නිර්වෘල්ව ශ්‍රාවකයාට අවබෝධ කරගන්න විදිහට තමයි බුදු පියාණන් වහන්සේ මෙතනදී ධර්ම විවරණේ දීලා තියෙන්නේ. එහෙනම් සත්‍ය සම්බන්ධයෙන් තමයි විඥාන සත්‍ය සකස් වෙන්නේ. දැන් අපි මතක් කරගෙන යන්නේ මෙන්න මේ උදේ වය කියන එක කුමක්ද කියන එක. එතකොට උදේ වය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන එකයි. එහෙනම් මෙන්න මේ රූපයාගේ ස්වභාවය ශක්ති හතරක් නිසා විද්‍යමාන වන්නා වූ රූපය ශක්තියක් කියන්නේ කුමක්ද කියලා මතක් කළා චලනය. යම් කිසි දෙයකට ශක්තියක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? චලනය. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා එහෙනම් බාහිර රූපත් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අභ්‍යන්තර රූපත් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව දෙකක් එකතු වෙන අවස්ථාවක් ගැන අපි හිතනවා නම් ඇති වෙන අවස්ථාවකදී තමයි දෙකක් එකතු වෙන්නේ එතකොට මොකද්ද දෙක අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි දෙක එකතු වෙනකොටම ඔන්න හට ගන්නවා විඥාණය දොයම් පටිච්ච විඥානං සම්භූති බුදුහාම දේශනා කළා තියෙනවා දෙකක් එකතු වෙන අවස්ථාවේදී විඥානි හටගන්නවා ඇහැ උපකරණයක් කරගෙන හටගත්තත් ඒකට කියනවා චක්කු විඥානය කියලා කනේ ප්‍රසාද රූපේ උපකරණයක් කරගෙන බාහිර ශබ්දේ හටගත්තා වූ විඥාන්ට කියනවා සෝත විඥානය කියලා නාසය උපකරණයක් කරගෙන නාසයේ තියෙනා ප්‍රසාද රූපේ උපකරණයක් කරගෙන ගන්ධේ හටගන්නා වූ විඥාණයට කියනවා ගාහන විඥාණය කියලා. එතකොට මේ දෙක එකතු වුණ අවස්ථාවක තමයි විඥානය හටගන්නේ වහා නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා කියලා දැන් මතක් කළානේ. එහෙනම් රූපයාගේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනවා. ඇති වුණ අවස්ථාවේදී ස්පර්ශ වෙනව වහා නැති වෙනවා. ඒ අවස්ථාවේදී එහෙනම් හටගන්නා විඥානයාගේ ස්වභාවයත් නිතරම ඇති වෙනව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. එතකොට විඥානය කියන්නේ දැනුවත් භාවය. කුමක් සම්බන්ධයෙන් දැනුවත් වීමද? බාහිර ලෝකයේ ගැන දැනුවත් වීම. ශබ්දේ දැනුවත් වෙනවා ගන්ධේ දැනුවත් වෙනවා විඥාන කියන්නේ ශක්තිය. විඥානේ තනිව සකස් වෙන්නේ නාම ධර්ම පහක් සමග සමයි සකස් වෙන්නේ. ඒ නාම ධර්ම පහට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතී කියලා. මොනවාද මේ පහ? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර්ය. මෙන්න මේ නාම ධර්ම පහට තමයි සබ්බ චිත්ත සාධාරණ චෛතී කියලා කියන්නේ මේ නාම ධර්ම පහ සිත සකස් වෙන අවස්ථාවේදී අවම වශයෙන් සකස් වෙන්න ඕනේ මේ එකක් හරි අඩුවක් ඇති වුණොත් සිතක් කියලා දෙයක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මොනවාද මේ නාම ධර්ම පහ? පස්සේ කියලා කියන්නේ ස්පර්ශ වීම. මොනවාද ස්පර්ශ වෙන්නේ? අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි විඥානයයි. තින්නම් සංගති පස්සෝ කියලා දේශනා විශ්නාංගරේ මෙන්න මේ බලවත්ම නාම ධර්මයේ চৈতසිකය. ඊළඟට මානසිකාරයෙන් යොමු කරනවා වේදනාවට. දැන් මේ මේකේ තියෙනවා නාම ධර්ම වල තියෙනවා අන්තිම වචනය පස වේදනා සංඥා චේතනා මනසිකාරය. මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? මේ කය සම්බන්ධයෙන් තියෙනවා මන කියලා රූපය. හැම තිස්සෙම හැම සිතක්ම සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සික්ඛා මනෝමය. බුදුහාම දේශනා කරන්නේ ওই ධම්පදයේ තියෙන ගාථා ධර්මයකින් හැම සිතක්ම සකස් වෙන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්මා කියන්නේ හිත හැම සිතක්ම සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද මන. මන ශ්‍රේෂ්ඨ කරගෙන. එතකොට ස්පර්ශ වුණා වූ රූපය, අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි ස්පර්ශ වුණාම මේ මානසිකාරය යොමු කරනවා වේදනාවට. එතකොට මානසිකාරය අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා කුමක්ද ස්පර්ශනාව රූපයේ වේදනාවට යොමු කරන්න. ඒ වේදනාවේ තියෙන කැමැති අකමැති බව පමණයි. පස්ස වේදනා. සංඥා කියන්නේ හඳුනාගත්තා. හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? වර්ණ රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද කියලා හඳුනා ගැනීම තමයි පස්ස වේදනා සංඥා කියලා කිව්වේ. ඊළඟට පස්ස වේදනා සංඥා චේතනාව කියලා කියන්නේ ක්‍රියාත්මක භාවය. චේතනා කියන එකේ තේරුම මොකද්ද? ක්‍රියාත්මක භාවය. එතෙන්දී දේශනා කළ තියෙනවා නිතර මතක් වෙන දෙයක් තමයි චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා වචනයක් දේශනාවල සඳහන් වෙනවා. එතකොට මෙතන මේ පස්ස වේදනා සංඥා චේතනාව කියන්නේ ක්‍රියාත්මක භාවය. චේතිත්ව කම්මං කරෝති කායන වාචා මනස. චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතිත්ව කම්මං කරෝති කායන වාචා මනස. පැහැදිලිනේ. එතකොට මෙන්න මේ චේතනාවේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගැනීමට අනුව ආයතන හයකක් වැඩ කරනවා. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් වැඩ කරනවා කන. මෙතනදී කුමක්ද වෙලා තියෙන්නේ ධාතු හයක ක්‍රියාත්මක භාවයක් පමණයි සතේ පුද්ගලෙක් නෑ කියන අදහස තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත සුද්ධ ධම්මා පවත්තන්ති කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදස්සන මහණෙනි මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න කියලා බුදුහාමුදුරු මතක් කළා ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත කම්මස්ස කාරකෝ නත්ති විඳීමක් ඇත විඳින්නෙක් නැත විපාකස්සක වේදකෝ ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්මය ප්‍රවර්තනයනවා. දැන් මතක් කළේ අපි මෙන්න මේ ධාතු මනසිකාර ගැන තමයි මතක් කරගෙන ගියේ. මේ සුද්ධ ධර්මය ප්‍රවර්තනය වෙනවා කියන්නේ මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා චලනය. මෙන්න මේ මේ සුද්ධ ධර්මයන් ප්‍රවේගයෙන් ප්‍රවේගවත් වීම නිසා මෙන්න මේ සංකත ලෝකයක් අපිට විද්‍යමාන වෙනවා. ඒ නිසා බුදුහාම දේශනා කළේ ඒකයි ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත සුද්ධ ධර්ම ප්‍රවර්තනය වෙනවා මොන සුද්ධ ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මෙන්න මේ ධාතු හයේ ශක්තිහයි ක්‍රියාකාරීත්වයක් නිසා සතේ පුද්ගලෙක් නෑ මේක සම්මා දර්ශනය ඇති කරගන්න ඕන යහපත් දර්ශනය ඇති කරගත්තොත් අපිට නිවීම සංසීම ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා මෙන්න මේක තමයි මෙතන මතක් කරේ බුදුහාම දේශනා කළේ ඒකයි. අර මුලින්ම මේ පින්වත්තුන්ට මතක් කළා උදේවයි කියන වචනය. මේ උදේවයි කියන වචනේ තේරුම මොකද්ද? නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. එහෙනම් මුළු ලෝකයේම වේගයක් කියන එක දකින්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. හටගත්තා වූ සීලුම් දේවල් අනිත්‍යයි කියලා දකින්න දකින්න මේ ලෝකෙට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අත නිබ්බින්දිතේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා මේ ලෝකය කියලා කියන්නේ දුකක් මොකද මේ ලෝකේ දුකක් වෙන්නේ මේ හිතේ තියෙන තණ්හාව හිතේ තියෙන මොකද්ද තණ්හාව තණ්හාව කියලා කියන්නේ ඇලීම ගැටීම දැන් අපි තාම රහත් වෙලා නැති නිසා අරහත් මාර්ගස්ත පුද්ගලයා සම්බන්ධිනුත් ඒ හැම සිතක්ම තුලම තියෙන මොකද්ද තණ්හාව තණ්හාව කියන්නේ ඇලීම ගැටීම ඇලෙන සිතත් ඇති වෙනව නැති වෙනවා ගැටෙන සිතත් ඇති වෙනව නැති වෙනවා. එතකොට ඇලීම ගැටීම කියන්නේ තණ්හාව ඇලෙන සිත නැති වෙනකොට දුකයි ගැටෙන සිත හට ගන්නකොට දුකයි. එහෙනම් මේ සිත හටගත්තත් දුකයි නැති වුණත් දුකයි. දුක්ඛ මේවහි සම්භූති දුක්ඛා නාඤ්ඤං නිරුද්ධති. මානිනී හටගන්නේ දුකයි නැති වෙන්නේ දුකයි. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් එහෙනම් හිතක් කියන්නේ දුකක් කියලා අවබෝධ වෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මතක් කළා මේ ලෝකේ කියන්නේ දුකක් දුකෙන් අත මිදීමට මෙන්න මේ ධාතු මනසිකාරය ගැන අවධානය යොමු කරලා මුළු ලෝකයම වේගයක් කියලා දකින්න කියලා. මෙන්න මේ වේගයක් කියලා දකින්න දකින්න ප්‍රඥාවෙන් දකින්න දකින්න එයා මේ ලෝකෙට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ භව නිරෝධය සඳහා ඒ අයගේ ගමන ඊ타ත්ම සාර්ථක ඉදිරියට යනවා. මෙන්න මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ආශිංසනයෙන් යුත මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි සාදු සාදු සාදු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං තී සිද්ධතුනි දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ගම්පහ සිරිසීවලී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුවය දීර්ඝවස වේවා සිල් යහපත වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා බුදුබණ